එහෙනම් සාදානයි. මේක අද මම කල්පනා කරන සලාතන භංග සූත්‍රය අසන සම්දේශනා පිළිපැත් වීමට නිවායන්ට බලාපොරොත්තු වන විසින් අනිවාර්යයෙන්ම අනාත්ම ලක්ෂණය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබාගෙන ඒ භාවනා තුළින් අධ්‍යක්ෂයේ සංහාර කෙනෙකුට නාම රූප වශයෙන් පංචස්කන්ධ ලෝකයේ දැකීමෙන් පමණක් වුවත් අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නට පුළුවන් සමහර කෙනෙකුට තේරෙන හැකි නිසා පංචස්කන්ධ ධර්ම වශයෙන් දැකලා අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්න ගන්නට පුළුවන්කම තිබෙනවා. තවත් කෙනෙකුට ඒකත් ප්‍රමාණවත් නෑ ආයතන වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ බලන්නට සිදුවෙනවා. ඒකත් ප්‍රමාණවත් අනුදයයට ඔය ධාතු හයක් වශයෙන් ධාතු 12ක් වශයෙන් ධාතු 18ක් වශයෙන් නැත්නම් පටිච්චසමුප්පාද ධර්ම වශයෙන් හේතුඵල වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් ශූන්‍ය වශයෙන් ආදී වේදාකාරවල දැකලා මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් නැතේ සත්‍යයක් නැතේ පුද්ගලයක් නැතේ කියන ඒ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාවසින් ඇති කරගන්න ඕනේ. මේ කියන කරුණු තේරුම් ගැනීම හෝ මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ ඒවා ගැන පැහැදිලි අවබෝධයක් සමාගයේ සිටින් සමාම ඇති කර ගැනීම. ඒ අවබෝධය ඇති කරගත්තේ නැත්නම් නිවන් ලැබීමට එවැනි ධර්ම දේශනාවක් ඇසීමේ කුසල ශක්තිය හේතු වන්නේ. ඒ නිසා ඒ අවබෝධය ලබා ගැනීමට මේ උත්සාහ ගන්නට ඕන. උන්ට සම්මා සලායතන කියන්නේ ආයතන හයක් කියන එකයි. සලායතන විභංගම් වූ විච්ඡේදයේ ස්වාමී සංසනාත්ය සාධකම් මනසකරෝ ප්‍රබහාති ස්වාමීන් කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨය ආරම්භ කරන්නේ මහණෙනි උඹලාට මේ සලායතන විභංගය පිළිබඳව කරුණ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරනවා ඒ මැනවි මහන්සේ සාවධානව අහන්නතේ කියන එකයි අදහස. ඒවම් බන්තේ කෝතේ වික්‍රම භගවතෝ පස්සස්සම් භගවාය සදෝච්ච ඒක පිළිවදන් දුන්නාට පස්සෙ වික්ෂු පිළිස ඒක පිළිවදන් දුන්නාට පස්සෙ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කොට වදාළා. ජාතිකාණ ආයතනානීය වේදිතබ්බානි සබාහිරාණී ආයතනානීය චක්කානි සවිඥාන කාය වේදිතබ්බා චක්ක කාය වේදිතබ්බා අත්හාරස මනෝපචාරා වේදිතබ්බා සත්‍යං නිස්සාය ඉදම් පයහත සයෝ සතිපට්ඨානා ගදලියෝ සේවති සදරියෝ සේවමානෝ සත්තාගන මනසාසති මරහති සෝ උච්චති යොග්ගචර්යාණං අනුස්සරෝ පිස ධම්ම සාන්තිති අයමුද්දේශෝ සාරාත්ම විභංගස්ස කියලා ඒ පාඨයෙන් උන්වහන්සේ විස්තර කිරීමට බලාපොරොත්තු වන මාත්‍රකා ටික ඉදිරිපත් කරා. මෙතන කරුණ රාශියක් තියෙනවා. සාජ්ජත්තිකාන්‍යාඥාන වේදිකබ්බානි ආයත් ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒක දපේසේ ඒ බාහිරාණ්‍ය ආඥානේ සබ්බාණේ බාහිර ආයතනයක් තියෙනවා ඒකත් දැකීතු වෙනවා. ච විඥාන කාය වේදිතබ්බා විඥානීය කොටස්යක් තිබෙනවා ඒක දැකීතේ. ස්පර්ශ කාය වේදිතබ්බා ස්පර්ශයක් තිබෙනවා ඒකත් දැකීතු වෙනවා. අට්ඨහරස මනෝපචාරා වේදිතබ්බා මනෝපචාර ධර්ම 18ක් තිබෙනවා ඒකත් දැකීතේ. සත්‍තිස්ස සත්පදා වේදිතබ්බා සත්කපද 36ක් තියෙනවා එකක් දැනගන්න ඕනේ. ඊළඟට සත්‍යදම් නිස්සාය දම් පදහස මේක නිශ්චය කරන මේ ධර්මයේ ප්‍රහාණය කළ යුතුයි කියලා දැක්විත වෙනවා. ඊට පස්සේ කියන කාරණාව විතරම්ම මේ සදාචාර විභංගයට අදාළ නොවන බුදුරජාණන් වහන්සේක ඇතුළත් කරලා තියෙනවා. කවර හේතුවක් නිසා ඒ කරුණු දෙක ඇතුළත් කළාද කියන කාරණාව තේරුම් ගන්නට අපහසුයි. සමහර විට පසු කාලීන වශයෙන් එකතු වූවා විය හැකියි. සයව සතිපට්ඨාන යදියෝසේ යදියෝසේ මාන සත්‍යාගමන සාතිති මාර්ගපති කියන එක එකක්. ආර්යම් පුද්ගලයන් විසින් ආර්ය මහරජකත්ව පුද්ගලයන් විසින් සේවනය කරන ලබන සතිපට්ඨාන තුනක් තිබෙනවා. මේ සතිපට්ඨාන තුන හරියට අනුගමනය කරන අය සත්‍යාගමන මනසාසිතේ මරහතේ ලෝක සංඛ්‍යාවට අනුශාසනා කිරීමට සුදුස වෙනවා. සෝච්චති එවැනි කෙනෙකුට කියනවා යොග්ගච්ඡරිවාණං අනුස්සරෝපරිස ධම්මසාවකී කියලා. ඒ කියන්නේ යෝගාච යෝග ආචාර්යයන් ආචාර්යයන් අතුරින් අනුස්සර පුරුෂ ධම්මසාවකීයයි කියලා එවැනි කෙනෙකුට ප්‍රකාශ කරනවා. මේක තමයි අයමුද්දේශව සලායතන විභංගස සලායතන විභංගයේ මාත්‍රකා පාඨ ටික. මේකෙදී කියනවා කරුණු නමයක් මේ සූත්‍ර පාඩයේදී මේ සෑම එකක්ම අද කියන්නට පුළුවන්කමක් වෙන්නේ අපි පළවෙනි කාරණාව ගම් පමණක් ගමු අධ්‍යාත්මික ඥානදාන වේස්සබ්බාණීතේ ඒකෝපණේ සම්බුත්සංකේ තේසම් පරිසවත්තම් සප්පාතන සෝතාතන ගහනාතන ජීවාතන පායතන මනාතන ඉගත්කාණේ ආසනානේ භාවනා වේදසබ්බානේ සිකෝපණේ සංඋත්සංගදනේ සම්පටිච්ච උත්සංගල ඒකේ අක්ෂණ රූපණයක් පමණ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ ආධ්‍යාත්මික ආසන හයක් තියෙනවා කියලා ඒක දකින්නේ කියලා මම කීවේ මහණෙනි කුමකටද? සක්කායතනයේට සෝතායතනයේට ගහනායතනයේට දිවායතනයේට කායායතනයේ සමනායතනයේ මේ ආයතන 6යි මහණෙනි මේ ආයතන 6 දතියසේ කියලා මා ප්‍රකාශ කළේ. ඒ මා කියපු කාණ්ඩයේ සරල අදහස තමයි ඒ ඒ ආකාරයෙන් ඉදිරිපත් කළේ. මේ අපේ බල විස්තර විශ්වාසන මේ සූත්‍රයේ දැක්වෙන්නේ අතුවා පොත්වල විශ්වාස දක්වන්නේ නැහැ. ඒක නිසා එදා බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරන්නට ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවල මාතෘකා පාඩ පමණයි බොහෝ විට අපට සූත්‍ර පිටකේ පුරාම දක්නට ලැබෙන්නේ. සමහරට මුළු රාජ්‍යයක් පුරා විස්තර කළ දේශනයක් විනාඩි 5ක කාලයකින් කියන්නට පුළුවන් වෙන තරම ඒකේ දේශනාවක් වශයෙන් තමයි පොත්වල දක්වා තිබෙන උදාහරණ වශයෙන් කියනවනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළයි කියලා සඳහන් වෙනවා උදේ ඉඳලා මුළු රැයක් පුරාම. නමුත් අපිට මේ සූත්‍රය කියවන්නට පුළුවන් සූත්‍රයේ තිබෙන කරුණු ටික කියවන්නට පුළුවන් විනාඩි 5 වැනි සුබ කාලයක් තුළදී. මේ විස්තර වශයෙන් කරන දේශනාවලට කියන්නේ සාමුක්ඛංශික දේශනා කියලා. මේ සාමුක්ඛාසික දේශනාව සියල්ලම අද පොත්වල එහෙම ලියලා තිබුණා නම් දැන් කියන ත්‍රිපිටකයේ පොත් වාගේ පොත් දහස් ගණයක් වෙනවා එහෙම කවදාවත් ඒවා ලියන්නට මතක තබා ගන්නට හැකියකමකුත් නෑ ඔය මාත්‍රිකා පාඩ පමණයි මේ පොත්වල දැක්වෙන්නේ කියන කරුණ මේ ඇයි තේරුම් ගත යුතුයි එතකොට ආධ්‍යාත්මිකාණ ආයතන නිවේදිතබ්බා මේ ආයතන හයක් තියෙනවා ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා ඒක දතීතේ කියන එකයි අදහස්. ඇහැට කියනවා චක්කු චක්කු කියලා ඇහැ එන ඒ චක්කු කියන වචනේට ආයතන කියන වචනේ එකතු වුනහම චක්කු ආයතන චක්කායතන කනට කියනවා සෝත කියලා පාලියෙන් ඒකට ආයතන කියන වචනේ එකතු වුනහම සෝත ආයතන සෝත ආයතන එහෙමයි මේ වචන සංදේශය නාසයට ගහන කියන එකට ගහන ආයතනය වෙනවා දිවට දිවවා කියන එතකොට ඒක දිවවා ආයතනය වෙනවා කයට කාය කියනවා. එතකොට ඒ කාය ආයතනේ බව ලෙසින් අපිට කියන්න පුළුවන්. මනසට මනෝ කියනවා. මනෝ ආයතන කියන වචන දෙක එකතු වුණාම මන ආයතනය කියලා කියනවා. අපි මේ ඉන්ද්‍රිය හය අතරින් එකක් ගැන පමණයි කරුණු දක්වන්නේ මේ දේශනාවේදී. ඒ අනුසාරයෙන් මේ අනිත් ඉන්ද්‍රයන්ටත් ඒ කරුණු ආදේශ කරලා අවබෝධ කරගන්නට බලන්න ඕන. ඒක අනුසාරයෙන් අනිත් කරුණු අනිත් ඉන්ද්‍රිය ධම්මේනුත් තේරුම් ගන්නට බලන්නට ඕන. නැත්නම් මේ ඉන්ද්‍රිය හයම විස්තර කරන්න ගියොත් දීර්ඝ දේශනාවක් කරන්න සිදු වෙනවා. ඒකට කිසිම කාලය අවකාශ දෙන්නේ නැහැ. එතකොට මේ ඇහැට කියනවා චක්ක ප්‍රසාද රූපය කියලා. ඇහි ප්‍රසාද ගතිය තියෙනවා මේ රූපය ගිහිල්ලා ඒ ඔක්කොම තමයි තියෙන ඒක වැටුණාට පස්සේ තමයි පිළිගින් බෝධිස්සන්නේ ඒ චක්කු ප්‍රසාද රූපේ කියලා එහෙට කතා කරනවා එහෙට කියනවා චක්කු ద్వාර කියලා ඒ කියන්නේ මේ රූප අරමුණු ඇතුලෙන් ඇතුල් වෙනවා හරිය දොරටුවකින් ඇතුල් වෙනවා වගේ ඒක නිසා ඒකට චක්කු ద్వාර කියන වචනය පාවිච්චි කරනවා ඊළඟට මේ ඇහැට කියනවා ඉන්ද්‍රිය කියලා චක්කු ඉන්ද්‍රිය කියලා ඒ කියන්නේ ඇහෙන් පමණයි රූප දකින්නට පුළුවන් ශරීරයේ කිසි වෙනස් කිසිම තැනකින් රූපයක් දකින්නට බෑ එක්සන අධිපතිභාවයක්. ඒ ස්වභාවයක් උසලනවා රූප දැකීම සම්බන්ධයෙන්. එනිසා ඇහැට චක්කුන් දෙක කියලා කියලා කරනවා. මේ විදිහටම තමයි චක්කායතනය කියන එක. චක්කවායතනය කියන එක. මෙතන ඉන්ද්‍රිය ධර්මයන් තිබූ පමණින්ම ද්වාර ධර්ම හෝ වස්තු ධර්ම හෝ තිබූ පමණින් චක්ක වස්තු චක්ක ද්වාර චක්ක ඉන්ද්‍රිය චක්ක ප්‍රසාද රූප වැනි ධර්මයන් තිබූ පමණින්ම මේ ඇස චක්කාසනයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඕනෑම ඉන්ද්‍රියක් ආසනයක් බවට පරිවර්තනය වීමට නම් එන්න ඉන්ද්‍රියට අදාළ වන අරමුණු හමුවන්නට ඕන ඇහැට නම් රූප කනට නම් ශබ්ද ආදී වශයෙන් මේ ඇහැට රූපයක් පෙන්වනට පස්සෙ ඒ රූපේ පිළිබඳ චක්කු විඥානයේ පමණක් ඇතිලා ප්‍රමාණවත් නැහැ. ඒ රූප සංඥා ඇතිලා ඒ පිළිබඳ සිතේ ගැලීමක් ඇතිවන්නට ඕන. මේ ඇහැට රූපයේ කියන සිතේ ගැලීමක් ඇති වුණාට පසුව තමයි ඒවා චක්ඛායතන බවට පරිවර්තනය වන්නේ. චක්කුන්දේ චක්ඛායතන බවට පත් වෙනවා. දැන් මේ ඇමිලා මේ ශ්‍රවණය කරනවා කන තියෙනවා ශබ්ද රසවදිනවා සෝත විඥාන ඇති වෙනවා ඒ ශබ්දයේ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා ඒ නිසා මේගේ සංකාණය තුළ සෝතායතනෙ දැන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මනස තියෙනවා මනසින් මේ කියන ධර්ම කාරණා අවබෝධ කරනවා මනස ක්‍රියාත්මක වෙන නිසා මන ආයතනයක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා නමුත් නාසයෙන් කිසිම ගඳ සුවඳක් දැනෙන්නේ නැති නිසා ගාහන ආයතනයේ ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ දිවෙන් කිසිම රසක් විශ්වාසන කරන නිසා සුඛක් ගෑවිලා නැති නිසා ජීව ආයතනයකුත් මෙතන නැහැ මේ අවස්ථාවේදී නෑ කයත් කයේ කිසිම පොත්සම්බයක් හම් වෙනවා තදබල වේදනාවක් වෙන දෙයක් ඇති වෙලා නැති නිසා කාය ආයතනය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ඒ වගේම තමයි ඇස් දෙක පියාගෙන මේ ධර්මය ආනවනම් ඒ සක්කායත්මේ ක්‍රියාත්මක වන්නේ නැහැ රූප නොපෙනෙන නිසා මේ විදිහට ආයතන භවත පරිවර්තනය වන්නේ කෙසේද කියන කාරණාව තේරුම් ගත යුතුයි. මේ කියන කාරණා බුදුරජාණන් වහන්සේ සලාතන නිරෝධය ගැන කතා කරන විට කාම ගුණ කියලා සෝත්‍යයක් තියෙනවා සලාතන සම්මතයේ ඒක දක්වන ප්‍රස්මාදී දෙක්කේ ශීආයතනයේ වේත්තබ්බේ යක්ෂ චක්ෂුට නිරුද්ධති රූප සංඥාතය නිරුද්ධති සක්මාතේ වික්‍රේතේ ආයතනේ විස්සබ්බේ යක්ෂ සෝතංශ නිරුද්ධති ශබ්ද සංඥාතින විද්‍යති ආදී වශයෙන් අනිත් මෙයාගත් ඒක සම්බන්ධ කරලා උන්වහන්සේ විසින් ප්‍රකාශ කළා. මහණෙනි මේ ආයතනය තියෙන එක දැනගන්න මොකද්ද ඇහත් නිරුද්ධ වෙනවය රූප සංඥාවක් නිරුද්ධ වෙනවය මේ සලාත්න නිරෝධය ගැන කතා කරනකොට එහෙම ප්‍රකාශ කරන්නේ කනත් නිරුද්ධ වෙනවය ශබ්දත් නිරුද්ධ වෙනවය ශබ්ද සංඥාත් නිරුද්ධ වෙනවය නාසයත් නිරුද්ධ වෙනවා නේ නාසයේ දැනෙන ගඳ සුවඳ පිළිබඳ සංඥා නිරුද්ධ වෙනවා මේ විදිහට අනිත් ඉන්දියන්න. එතකොට මෙතන සනාතන නිරෝධය කතා කරනකොට ආයතන හයේ නිරෝධය කතා කරනකොට ඒ ඒ ඒ සංඥා නිරුද්ධ කළ යුතු බව දැක්කෙන පාඩේ කියවන විදිහම අපට තේරෙනවා. මේ ආයතන කියන එකට ඇහැම පමණක් නෙවෙයි කන්ම පමණක් නෙවෙයි නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ම පමණක් නෙවෙයි පමණක් නෙවෙයි ගණන් ගන්න ලබන්නේ ඒවට අරමුණු හමු වුණාට පසුව පහළ වෙන සිතවිලිෙන් විශේෂයෙන්ම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී සංඥා සහිත සිතවිලි සංස්කාරික සංස්කාර ධර්මත් ඒක අන්තර්ගත වී බව ඒ පාඩයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒකෝට ආසන කියන එක ගැන මේ ආයත කර්මක හෝ අවබෝධයක් දැන් ඇතිවන්නට ඇත කියලා අප කල්පනා කරන්නේ. එතකොට මේ ආයතන ශාද්දතිකා න්‍යායතන වේදි සම්මාන මේ ආයතන හය වේදි සම්මාන කියන්නේ දසේසේ කියන්නේ. ඒ දසේතු ආකාර කෙසේද නැත්නම් කෙසේනම් දසේතුද කියන කාරණා විස්තර කොට දක්වන්නේ නැහැ. අපිට අවබෝධ ලැබී ආකාරයෙන් මේ කරුණ ටිකක් කියන්නම්. එතකොට මේක ඒ කරුණ අවබෝධ කරගන්නට බලන්න ඕනේ. මා කලිනුත් ඒවා ධර්මදේශනාව ඇසීමට වඩා ඒ කියපු දේවල් මතක තබා ගැනීමට වඩා අත්‍යවශ්‍ය වන්නේ සමා විසින්ම තමාගේ හදවතින් මේ ධර්මයන් අවබෝධ කර ගැනීමයි. එතන හදවත කියන්නේ ගැඹුරු සිතට මා පාවිච්චි කරන වචනේ. එතකොට මේ සමාගයේ සිටින්න තමයි ධර්මයන් අවබෝධ කරගත්තේ නැත්නම් ඒවා දන්නවා කියලා මේ හිතන්නට එපා. අවබෝධ වෙලා තේනවා කියලා හිතන්නට එපා. එතකොට ඇහැ කොහොමද දතේතුවන්නේ? ඇහැ දතේතුයි චක්ඛාසනේ දතේතුයි චක්ඛාසන සමුදයක් තියෙන ඇති මේ හේතුවක් ඒක දතේතුනෝ. ඒ ආදක්කාතන විතරනේ අනිසාරණ ඔක්කොටම පොදේ. එතකොට මේ ආසන නිරෝධයක් තියෙනවා. ඒකත් දතිතේ ආයතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ආසන තුළින් ආස්වාදයක් ලැබෙනවා. ඒ වගේම මේ අගමින් විවිධ ආදීනම තියෙනවා. ඒවත් අපේසින් අවබෝධ කරගත යුතුයි දසිතේ ඒක අමතර මේ ආත්ම කියලා යම් කිසි සංදයක් යම් කිසි රාගයක් යම් කිසි සංදරාගයක් කැමැත්තක් බැඳීමක් කැලීමක් උපාදානයක් වෙන දෙයක් තියෙනවනම් ඒ සියල්ලත් අතහැර දැමීමේදී ඒවත් දතේසේ ඒවා ඒ දැන දැනගැනීම පමණ ප්‍රමාණවත් නැහැ ඒ සියලුම සංදරාගාදී ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි ඒක අමතරව මේ ඇහැ කියන එක නැත්නම් කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රියන් නැත්නම් ඒ ආසන ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා දත යුතුයි. ඒ වගේම මේ වම දුක්ඛ සමුදය සත්‍යයක් බවට අවබෝධ කරගත යුතුයි. ඒ දුක්ඛ සත්‍යයක් වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකිනවා බවණක් නෙමෙයි මේවා අනිත්‍යය මේවා දුක්ඛය මේවා අනාත්මය කියලා දත යුතුයි. වගේම මේ ඉන්ද්‍රිය ආයතන ධර්ම ඔක්කොම ශූන්‍ය ධර්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි. මෙන්න මේ අවබෝධයක් ඇති වෙන විට චක්කස්මෙන් නිම්බෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මේ ඇහැ කෙරෙහි කලකිරීම ඇති කරගත යුතු වෙනවා. ඒකත් දැසේක කාරණාවක්. ඒ කලකිරීම ඇති කෙනෙකුට රාග කෙරේ ගැටි බැඳීම රාගය නැති කරගෙන විරාගය ඇති කරගන්නට වෙනවා. එතකොට තමයි මේ ආයතන අපිට අයින් කරලා ඒ තුළින් නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහට මේ ඇහැ පිළිබඳ දඩේට කණු රාශියක් තියෙනවා. එතකොට අපි මේවා ගැන කෙටි හැඳින්වීමක් වුණා කියන්නේ කරන්නේ විස්තරයක් විස්තරයක් ඉදිරිපත් කරනවා නෙවෙයි. ඇහැ දසේතේ කියලා කියනකොට නැත්නම් චක්ඛාසනේ දසේතේ කියලා කියනකොට අර මා කලින් කියපු අත්නිරූපණයට අනුකූලව මේ කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන්න ඕන මේකට චක්ඛුන්ද්‍රිය වෙන මේකක් චක්ඛාසනේ වෙන මේකක්. එතකොට ඇහැ නිසා පහළ වෙනවා නම් යම් කිසි රූප සංඥාවක් නැත්නම් මේ රූප සංඥාව පහළ වෙන නිසා ඇහැට දැකපු රූපේ දැකීම තුළින් ඇතිවන යම් කිසි වේදනාවක් නැත්නම් ඒ පිළිබඳ ඒ දැකපු රූපේ පිළිබඳ යම් කිසි සිතිවිලි සමුදායක් ඇති වෙනවා නම් ඒක කොහොම චිත්ත සංස්කාර ධර්ම රාශියම නාමස්කන්ධයට අයත් ධර්ම. සමාගයේ චිත්ත තුළ පහළ වෙන ධර්ම. එතකොට ඇහැ කියන එක රූපයක් මෙතන නාම රූප දෙකක් තියෙනවා චක්කායතන කියන කොටසේ. රූපයක් තියෙනවා නාමයක් තියෙනවා නාම රූප දෙකක් පවතිනවා. ඒක පළමුවෙන් තේරුම් ගන්න ඕනේ. ඒක නාමස්කන්ධය ගැන පසුව විස්තර කරන නිසා අපි රූපස්කන්ධය ගැන පමණක් අවධානය යොමු කළොත් එහෙම අපිට කියන්න අපිට තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන්න ඕනේ. ඇස කියන එකට මම කියලා පිළිසනවා නම් මගේ කියලා ඒක හිතනවා නම් නැත්නම් වෙනත් කවර ආකාරයකින් හෝ මේක ලස්සනයි හොඳයි නරකයි කැතයි ආදී කවර ආකාරයකින් හරි අපි ගැන සිටින සමුදායක් ඇතිකර ගන්නවා නම් ඒ සිටින සෑම එකක්ම සමාජයේ සිට තුළ තිබෙන ධර්මතාවයන් විනා අසතුල තිබෙන ධර්මයක් නෙවෙයි ඇහැ ඇහි පාදයේ තින රූප කොටසක් පමණයි අපගේ නොදක්කම නිසා ඒ චිත්ත තුළ පවත්නා අවිද්‍යාව නිසා මේවා මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ ආත්මය කියලා හිතන්නේ විවිධ ආකාරයෙන් ග්‍රහණය කරන්නේ උපාදාන කරන සියල්ලම අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක නිසා මේ ඇහැ කියන එකේ ඇහැ දක්ආයතන කියන කොටස අන්තර්ගත වන නාම කොටස ගැන අපි පසුව කතා කරන්න ලැබුවා ඇස කියන එකට ඇස ඇස ඇස නැත්නම් කප්පු කප්පු කප්පු කියන කතාව ඒ සංඥාව අපගේ සිත තුළ තිබෙන එක. ඇහැ තුළ කිසිම සංඥාවක් නැහැ. අපි සිතින් නමක් දාලා තියෙනවා සංඥාවක් දාලා තියෙනවා මේ මේ කොටස මේ ශරීර කොටස හඳුනා ගැනීමට අපි මේ විදිහට මේක ව්‍යවහාර කරමු කියලා. ඒවට කියන්නේ සම්මුති සත්‍යයක් කියලා. සම්මත කරගෙන තියෙනවා මේ විදිහට මේක ව්‍යවහාර කරන්නේ. ව්‍යවහාර පස්සහම් වික්ෂේ සංයම් වදාම කියලා දැන් දැන් දැන් වදාව තැනක් තිබෙනවා. ව්‍යවහාර කරලා ව්‍යවහාර කරලා කාලයක් ගියාට පස්සේ ඒවා ස්ථාවර ධර්ම බවට පත් වෙනවා. ඉතින් මේකට අපි ඉස්සර කාලේ ඉඳලා ඇස ඇස ඇස ඇස කියලා කතා කළා, ව්‍යවහාර කළා, ලියුවා, කියෙව්වා. ඒක නිසා ඒක සම්මුතියක් බවට පත් වුණා. මේ සම්මුතියේ ඉහිදලා අපි කියනවා මේක අසත්‍ය කියලා. ඒක තමාගේ සිත තුළ ඇති කරගත් සම්මුතිස්මය සත්‍යයක් වෙනවා සම්මාත්මය සත්‍යයක් නෙවෙයි. එතකොට මේ ඇස කියන එකට ඇස කියන සංඥාව තමාගේ සිතින් දැම්මා නම් ඒ සංඥාව සිතින් අයින් කරන්නට පුළුවන්. ඒ මනින්කොට අපිට ඇසට ඇස කියලා කතා කරන්නට බෑ කියන්නට බෑ සිතන්නට බෑ. එතකොට ඇසේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් අපිට දැක ගන්නට පුළුවන් ඇහි තියෙනවා ඔයයක් එහෙම පළල බැලුවොත් එන දැන් ඔය අක්ෂි ගෝලයක් වශයෙන් තිබුණාට ඕක ඇතුලේ තියෙනවා පිරිසිදු වතුර වගේ කොටසක් මුගෑම භාගෙ පිටලා තියෙනවා ඒකෙ මුතු කොටසක් තියෙනවා පොඩා කොටසක් තියෙනවා යාලා කහ පාට රුරු ටිකක් අද ගන්නට තියෙන කොටසක් ඔය කලින් යා හරිය තියෙනකොට තියෙන්නේ ඒ කොටසේ එතකොට බැලුවොත් එහෙම උඩහම එහෙම බැලුවොත් ඔය කොටස් ඔක්කොම අහකට යනවා වතුර කොටස් පැත්තකට යනවා අර ටිකක් කහ පාට කුරු ටිකක් දැනේ පැත්තකට වාගේ තියෙන කොටසත් පැත්තකට ගියහම මේක පැටලී ගිය සමන් බවට පරිවර්තනය වෙනවා. හරියට පිම්බිලා තියෙන බැලුම් බෝලයක් පිපුරුනාට පස්සේ හැකිලිලා යනවා වගේ මේ ඇස හැකිරුණ ධර්මයක් බවට පත් වෙනවා. දැන් මේකේ ස්වභාවයේ හැඩය අනුව අපි මේක ලක්ෂණයි අරෝමයා කියලා ගත්තට ඒ ඝන සංඥාවෙන් අපි මුලා වුණාට සත්‍ය වශයෙන් එතන කියන්නේ මොකක්ද කියලා ඊළඟට බැලුවට පස්සේ තේරෙනවා අපි මුලා වුණේ මොන ධර්මයකටද කියලා. එතකොට මේ ඇහැ කියන සංඥාව අපේ කරාට පස්ව දැන් මේකේ තියෙන සමතේ නැහැ කියන හරි ඝනකම සමත් තියෙනවා. ඒ සමේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු කොටස් හතර. අර ඇහැ ඇතුලේ තියෙන වතුර කොටසේ වැඩිපුර තියෙන ආපෝ ගතිය. එතකොට අර ධන වෙච්ච කොටසේ ආපෝ ගතියක් තියෙනවා, පඨවි ආදී හේතු කොටසුත් තියෙනවා. මේකකට වශයෙන් දැක්ින් දිස්වෙන ධාතු කොටස් අපි කියුවේ ඔය සෑම කොටසකම ධාතු හතරම ඇති බවයි අපි ධර්ම පොතවල දක්වා තිබෙනවා. එතකොට ඇහි තියෙනවා පඨවි ගතියක්, පස්සන ගතියක්. ඒක යම් දෙයක් පස් වුණාට පස්සේ කියන්නේ අපි තුන් ගහ කොළයක් ගත්තා මේ කොළේ පොළොවට ඉඳ වැටිලා කුණු වෙලා හරි වේලිලා හරි පොළොවටම පස් වෙන ස්වරූපයක් ඒ කොළේ තියෙනවා. අපි ඇඟේ හැමක් ගත්තත් මාස් ටිකක් ගත්තත් ඕන එකක් කොටසක් ගත්තත් ඕ පොළොවට දැම්මොත් එන ඒක කුණු වෙලා කුණු වෙලා ගිහිල්ලා හරි වේලිලා වේලිලා ගිහිල්ලා හරි පොළොවටම පස්සෙන ගතියක් තියෙනවා. මේක තමයි පටවි ධාතුව. ඒක ඒකෙන් තමයි මේක නිර්මිත වෙලා තියෙන්නේ. ඒක තෙතමණේකින් තෙත් වෙලා තියෙනවා. වතුර ගතියකින්. ඒක තමයි මේ තියෙනවා පෝ ගතිය. ඒක පින්දිලා තියෙනවා. මාතිව දැහැ පින්දිලා තියෙන්නේ. ඒක වතුර තියෙන කොටස් එහෙම ඉවත් වුණාට පස්සේ සම්පූර්ණයෙන් හැකිලලා යනවා. ඒ පින්දිලා තියෙන වායු ගතිය නිසා ඒකට තමයි කරුණ තේරෙනවා පෝ ගතිය ආදී. එතකොට මේක තියෙන ප්‍රශ්නයක් ආශය කළා තේරෝ ගතිය. එතකොට ඇහැ කියන එකේ ඇහැ කියන සංඥාව කලින් ඉවත් කළා නම් දැන් පඨවි ධාතු මේ තියෙනවා ආපෝ ධාතු මේ තියෙනවා ය තීජෝ ධාතු තියෙනවා ය වායු ධාතු තියෙනවා ය කියන සංඥාවට බහිනවා දැන් මේක සමාගයේ චිත තුළ මේ ඒ ධාතු කොටස් හඳුනා ගැනීම සඳහා සම්මත කරන සම්මුති සත්‍යයක් පමණයි. ඇති කරගත් සම්මුතිමය සංඥාවක් පමණයි. ඒ කියන්නේ මේවට පඩවි ධාතුකේම ආපෝ ධාතු තේජෝ වායු ධාතු කියන කියලා ඉස්සර ඉඳලා හිතාගෙන ඉන්නවා කියාගෙන ඉන්නවා මතක් නැහැ ඒක අපි ඒ විදිහට වහර කරනවා නමුත් මේ ඒක හිතේ තියෙන හැඟීමක් වෙනවා පඨවි ධාතුවේ පඨවි ධාතු කියන සංඥාවක් නෑ ආපෝ ධාතේ ආපෝ ධාතු කියන සංඥාවක් නෑ ඒක සුදාතොලට එන ඒ සංඥාවත් අපේ අයින් කළොත් අපිට කියන්නට බෑ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියලා එතකොට අපිට කියන්නට දෙයක් නෑ ඒක බලහනේ කියන රූප කොටස් වල යථාර්ථය අපිට දකින්නට පුළුවන් ඒ දකින්නේ ප්‍රඥා සමාධිය දිනු කෙනෙක් පමණයි ඒක නැති කෙනෙකුට දකින්නට බෑ සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට දකින්න පුළුවන් නිරන්තරයෙන්ම මේවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනවා. ඒ පඨවි ධාතුවත් එහෙමයි ආපෝ ධාතුවත් එහෙමයි තේජෝ වායු ධාතුවත් එහෙමයි. සමහර විටේගයට දර්ශනය වන්නේ මේ නිමන්ත්‍රණය වෙනස් වෙන ආකාරය. ඒක දකින්නට සංසියුම් ඇසක් නැහැ, ඒක දකින්නට සංසියුම් ප්‍රඥාවක් නැහැ. ඒක නිසා ඒවා ස්ථිර ධර්ම වශයෙන් පවතින ධර්ම වශයෙන් මේ ස්වභාවයෙන් ලෝක සත්‍ය රැවටෙනවා. නමුත් ඔය සත්‍ය වශයෙන්ම සෑම රූප කොටසක්ම සෑම ස්වභාවයක් පාසාම නිරන්තරයෙන්ම අනිත්‍ය වෙනවා. අජීවී වේවා සජීවී වේවා කවර රූපයකට උනත් මේක අදාළයි. එතකොට මේ නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් මෙතන තියෙනවා. ඇහැ කියලා කතා කරනවා. ඒ ක්‍රියාදාමය කියන එකත් අපි සම්මුතියක් වශයෙන් කියන දෙයක්. මේක හඳුනා ගැනීම සඳහා තියෙන වචනයක් සංඥාවක්. ඒකත් අර කියන්නේ ඒගොල්ලොත් එහෙනම් මේකට මොකක්වත් කියන්න දෙයක් නැහැ නේ කියන හැඟීමවත් වෙනවා දුවස. ඒකත් ඉතින් දාලා තියෙන එක. මේ ඔක්කොම ඒකත් අයින්ගොල්ලොත් එහෙම සිතට කියන්නට දෙයක් නැහැ යන්නට තන සිතට තියෙන්නේ නිසල වන්නයි නිසල විවස්ථාව. නිසල විවෘත අවස්ථාවේ සිතේ කාන්තේ නිසල විවීමයි. මොකද වෙන අරමුණු නැත්නම් ඒස් ගන්නට අරමුණු වල ඉබ්බගෙන ඉබ්බගෙන පවතින අවශ්‍යතාවය අරමුණු නැති වී ගියාට පස්සේ යන්නට එන්න තැනක් නැතුව නිසර වෙනවා. එතකොට ඇහි නියම තත්ත්වයේ ඕකයි අපි ඇහැ කිව්වට චක්කු චක්කු කියලා පාලින් හරි කොයි ආකාරයෙන් හරි අපි ඒක ගැන කතා කළාට ඇහි නියම ස්වરૂපේ ඕකයි. චක්කායතනය එතකොට මේ ඇහැට රූප ගැලිලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වීම නිසා පහළවන්නේ. එතකොට මේ චක්කුන්දේ නැත්නම් දක්කුද්වාර ආදී වචනය කියන්නේ මේ ඇහැ කියන කොටසයි කතා කරන්නේ. ඒ රූප කොටස ගැනයි කතා කරන්නේ. මේකේ සමුදයක් දතේ තියෙනවා. ඇහි සමුදේ, චක්ඛාතන සමුදේ, සක්කායතන සමුදය කතා කරනකොට මා කලින් කිව්වා දක්ඛාඥයක් ඇතිවීමට නම් රූප ඕනේ, රූප දැකෙන්නට ඕනේ, මනසේ ක්‍රියාකාරී භාවය තියෙන්නට ඕනේ. ඒක රූප දැකීමට ආලෝක ආදී දේවල් තියෙන්නට ඕනේ. ඒවා දැක්කට පස්සේ සිත්විලි පහළවන්නට ඕන, රූප සංඥා ඇතිවන්නට ඕනේ. මේ ඔක්කොම දක්ඛායතන සමුදය වශයෙන් දකිති. ඒකක්වත් නැත්නම් ඔය අපිට මේ ඝන කලවරක් නම් දක්ඛායතනයක ටිකක් බෑ. රූප දකින්නට බෑ. නැත්නම් මනස ක්‍රියාත්මක වන්නේ නැත්නම් පැත්තට ගිහිල්ලා තද කල්පනාවකට වැටලා තේ නැති කළා වගේ නම් එතකොට සක්කායනය කියන්න කොහොමද බෑ. එතකොට ඇහැට රෝගයක් දැකපු මොහොමින් අපි ඒ ගැන කිසිම සිතෙල්ලක් ඇති කරගත්තේ නැත්නම් දිත්තේ දිත්තම සම්භාෂතේ දැකීම දැකීම මාත්‍රෙම නතර වුණු අවස්ථාවක නම් ඔය චක්කාතනයක් ඇතිවන්නට බෑ ඒක නිසා චක්කාතන සමුදයක් තියෙනවා මේ සමුදේ නිසා පහළ වූ ප්‍රතිඵලයක් හේතු නිසා හටගත් ඵලයක් මේ චක්කාතන කියන්නේ මෙතන හේතුඵල දෙක දත යුතුයි එතකොට හේතුවක් නිසා හටගත් ඵලයක් නම් මෙතන ආත්ම වශයෙන් ගන්නට කිසිවක් නැහැ. ශේෂවන්නේ ආත්මයක් වශයෙන් ගන්නට හැකියාවක් නැහැ. මොකද හේතුන් නිසා හටගත් දේවල් හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒක නිසා ආත්ම වශයෙන් ගන්නට කිසිවක් නැහැ. එතකොට ඇහැ ඇතිවීමේ හේතුකුත් තියෙනවා. අපි මේ දක්වා යතන ඇතිවීමේ හේතු ගැන කතා කරමු. ඇහැ ඇතිවීම ගැන බුදුරජාණන් වහන්සේ කම්ම සූත්‍රයේදී කියලා සූත්‍රයක් තියෙනවා සලාතන සංගුත්තේ චක්කෝ බෙක්කේ පුරාණ කම්මං අபிසංකතං අபிසංකේතං වේදනීය දක්වම්මන් කියලා දක්වලා තිබෙනවා පාඩය. අනිත් ඉන්දියන්ට ඒ කටු දක්වා තිබෙනවා. ඇහැ කියන්නේ මහණේ පැරණි කර්මයක්. අபிසංකතං අபிසංකේතං අපිසිතින් අபிසංස්කරණය කළ රැස්කර ඒ චේතනාව ප්‍රමුඛව සකස් වෙනු. ඒ වගේම වේදනීයන් දැක්කම වේදනාවට පොදු ස්ථානයේ වූ දෙයක් මේ ඇහැ කියන්නේ. කියන්නේ අතීතයේ කරන ලද කර්ම ශක්තියක් තුළින් ජනිත වෙච්ච දෙකක් දෙයක්. අතීත පුරාණ කම්මන් කියන්නේ ඒකයි. චක්කුකෝ බිකේ පුරාණ කම්මන් අතීත කර්මයක්. දැන් මේ දන්නා සමහර අය ওই බෝධි පූජා තියෙනවා පහන් හේම් පත්තු කරන ඇස් දෙකේ පෙනීම හොඳ වෙන්නට අනාගත භවවලදී කියලා පහන්නා ලෝක පූජාව පූජා කරාම ඇහැ හොඳට පෙනීම ලැබෙනවා ඒ වශයෙන් ඒකලා එහෙම කරනවා අපි ඇහැට රූප දැකලා යම්සා දේවල් කරනවා නම් ඇහැ උපාදාන කරගෙන ඇහැම රස කරන දේවල් කරන්නේ. රූපං රූපං සහ දෙකේ සංකතං අபிසංකරණ කියපු දැක්කම පාඩයක් තියෙනවා. රූපය උපාදාන කරගෙන රූපේ පිනිෂන් පවත්නව දේවල් රැස් කරනවා කියන එකයි අපේ. එතකොට ඇහැ ඒ ආකාරයෙන් ඇහැට රූප දැකලා විවිධ ආකාර කුසල අකුසල කර්ම සංස්කාර අපි රැස් කරලා තියෙනවා. ඒ කුසල අකුසල කම්ම සංස්කාර රැස්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ඇහැ කියන එක අපිට ලැබෙන්නේ. දැන් මෞංශයක් වශයෙන් කතා කරනවා නම් මව කුසල ඉස්සෙල්ලා මේනකොට ප්‍රතිසන්දේ ඥානෙ පහළ වෙනකොට ඇහැ කනන්නාශය දිවස් ශරීරයක් මොකක්වත් නැහැ. කලර රූප අවස්ථාවක් පමණයි තියෙන්නේ. ඒ කලර රූප අවස්ථාව වැඩෙන්නට නම් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි විඥානයේ එහි ගිහිල්ලා එල්බ ගන්නට ඕන එල්ලෙන්නට ඕන. ඒ ප්‍රතිසන්දි විඥානය කියන්නේ ගිය මොහොත ගියාත්මේ මරණ වේලාවේ පහළ ආසන්න කර්මයේ විපාකයක් වශයෙන් පහළ විපාක්ෂිකයි. එතකොට ඒ කර්මයෙන් ආපු විපාක සිත ප්‍රතිසන්දේ විඥානයක. ඉතින් කර්මයේ තුළින් මේ විපාක සිත ඇති කළ දුන්නේ. ඒ ප්‍රතිසන්දේ විඥානය පහළ වුණාට පස්ව තමයි මේ කලින් නොතිබිච්ච ඇඟ, රත්, කය, ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී කොටස් මේ ටිකින් ටික ටිකින් ටික තමයි උපසතර වැඩෙන්නට පටන් ගන්න. වැඩෙන්නට පටන් ගන්න. එතකොට මේ ඇහැ ඇතිවෙන්නට කර්මය හේතුවක්. ඇහි සමුදයයි අපි මේ කතා කරන්නේ. එතකොට ඒ කර්මය අතීතයේ කරන කර්මයක්. දිට්ඨිතු කම්මිත කුසල සම්දයෙන් උපන් කියලා එහෙම පොතේ දැක්වූ තැනක මම කියවලා තියෙනවා ඒ අභිධර්මය හා සම්බන්ධ පොතවල දැකීමේ ආශාවෙන් කරන ලද කර්ම වලින් ලද විපාකයක් මේ ඇහැ කියන්නේ. පුරාණ කම්මන් කියන්නේ ඒකයි. එතකොට ඇහැ ඇතිවීමට හේතු සම්දේවෝ කාරණා කර්මයේ පමණක් නෙවෙයි. ආහාරත් හැටීමට හේතු වෙනවා. දැන් සම ආහාර පාන. දැන් ඔය අපි හිතමු කෙනෙක් මත්ද්‍රව්‍ය එහෙම ගොඩාක් ගත්තහම එහෙම පස්සු වෙලා යනවා. මොකද හැටීමට අපි ගන්න කන උබන දේවල් බලපාන නිසා. සීතල උෂ්ණ ආදියත් හැම තීන සඳහා බලපානවා. අපේ සිතත් පැහැදීම සඳහා බලපානවා. අපි හිතමු සද්ද බද විදිහට දුක් කියලා ශෝක වෙලා කල්පනා කර කර හිතට කෙනෙක් ඇස් දෙකද බලන විටයි. ඒ වගේම ඉතාම සොම්නසින් ප්‍රේතේ සතුටෙන් හිතපු කෙනෙක් ඇස් දෙක බලනකොට මේ දෙකේ වෙනසක් අපිට දක්නට පුළුවන්. මේකද ඒක අර සිත නිසා ඇහි ක්‍රියා ඇති වෙන රූප කලාප වෙනස් වෙන දැන් ඒක සිදුවන්නේ. රාගයෙන් පරිත වූ ඇස් දෙක කොයිත් මෛත්‍රියෙන් සතමණයට පත් වූ ඇස් දෙක අතර විශාල වෙනසක් තියෙනවා. ද්වේෂයෙන් දැවෙන සිතක් අනුව කල්පනා කළොත් මේ ඇයට ඒක තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. ඒක නිසා ඇහැ ඇතිවීමේ හේතු තියෙනවා. මේ හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇහැ පහළ වුනේ. එතකොට ඇහැ කියන්නේ හේතුන්ගෙන් හටගත් ඵල ධර්මයක්. මේ සම්පායතන සමුදේ ඒ ආකාරයෙන් දැකෙන්නේ. එහෙම දකින්නකොට චක්‍රායතනය කියන එක මම කියන්න බෑ මගේ කියන්න බෑ ආත්මයක් කියන්න බෑ සත්‍යයක පුද්ගලයක ජීවියක් ගැනීමක නිමේක ආදී කවර ආකාරයකින් හෝ ග්‍රහණය කරන්නට බෑ උපාදාන කරන්නට බෑ මේ විදිහට ඇහැ දතේ ඊළඟට මේ ඇහැ අනිත්‍යයි කියලා දකින්නට ඕනේ ඕනෑම කෙනෙකුට අනිත්‍ය කියලා දකින්නට පුළුවන් බොහෝ විට ওই වර්ෂක ගිහිල්ලා ඒ 40 සඳරේ ආදී දේවල් එනකොට තමයි එහි අනිත්‍යතාවය ප්‍රකට වශයෙන් ඒකට තේරුම් ගන්න. පෙනීම දැන් තියෙනවා. කෙසේ වෙතත් අපි ඒව පෙනීම දුර්වල නුනත් අපිට හිතන්නට පුළුවන් පුංචි කාලේ තිබුණ ඇස් දෙකේ නිල් පාටට බැබලෙන දීප්තිමත් ඇස් දෙකක් පොඩි ළමයෙකුට තියෙන බලන්නේ ඇගේ ඇස් දෙක කොහොම නිල් මහනිල් පෙට්ටක් වගේ නිල් පාට. නමුත් මෝරන්ද මෝරන්ද යනකොට ඕවා පොර පාට වෙනවා නැත්නම් දුඹුරු පාට වෙනවා අර නිල් සෑම වෙනස් වෙනවා. පෙනීම දුර්වල වෙනවා විතරක් නෙවෙයි ඒ ස්වરૂපේ පාව වෙනස් වෙනවා. ගන්තරයෙන් අනිත්‍ය යනවා. ඒක අමතරව ඇහැ රූප කොටස රූප කොටස්වල ස්වરૂපේ නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යනවා. මේ මේ අය දන්නවනම් ඔය ඇහි පීඩනය කියලා එකක් තියෙනවා. හයි ප්‍රෙෂර් කියලා ඒක ඇතිවන්නේ ඇහැට ඇති වෙන ඇහැ තුළට ගලාගෙන යම් කිසි ද්‍රාවණයක් ඒ ගලන ශක්තියත් ඒක ආපහු උරා ගන්න ශක්තියත් අතර ඒ අනුපාතය තමයි දක්වන්නේ ඔය මේ ඇහි ප්‍රෙෂර් දෙන්න මොකද ඇහි පීඩනය කියන එක. එතකොට ඒ විදිහට බලනකොට එයා නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරය මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ඇහැ නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා තමයි මේ විපරිණාමයට වෙනස් ස්වરૂපවලට පරිවර්තනය වෙන්නේ. කුංචි කාලේ තිබුණ තරහ හැම දවසෙම එහෙම තියෙනවා නම් මේ වෙනස් වෙනස් වෙනස් ස්වરૂපවලට පරිවර්තනය වෙන්නේ. දැන් තියෙන ඇහත් ඔය විදිහටම හැම දවසෙම තියෙනවා නම් ඒකත් හොඳයි. එහෙම තියෙන්නේ නැහැ. ඉදිරියට තව වාසියන්න කියන්නට තව තවත් තව තවත් තව තවත් වෙනස් වෙනස් වෙනවා. සමහර විට ඇහැ අන්ධ වී යන තරමටම වෙනස් වී යන්නත් පුළුවන්. ඇහැ අනිත් පැත්තෙන් මිනිස්සුන් නැත්නම් මහා දුකක්. ඇහැ තුලින් අපිට කොයි තරම් දුක් ලබා දෙනවද කියන කාරණාව අවබෝධ කරගත යුතුමයි. ඇහැේ විවිධාකාර රෝග පීඩා හැදෙනවා. එක එක රෝග හැදෙනවා මේ රෝග වලින් අනන්ත දුක් විඳින්න සිදුවෙනවා. සමහරට රෝග හැදෙන්නට පුළුවන් නිසි ප්‍රතිකාර ගත්තේ නැත්නම් ඇහැ අන්ධ වී යන තරම් රෝග හැදෙන්නත් පුළුවන්. ඉතින් මේ ඇහැ පිළිබඳ රෝග ලයිස්තුවක් කියන්නේ තමා යනවා නෙවෙයි. ඇහි හැදෙන රෝග ලයිස්තුවක් කියන්නට යනවා නෙවෙයි. ඇහි විවිධ රෝග හැදෙනවා. ඒ රෝග නිසා අනන්ත දුක් විඳින්න සිදුවෙනවා. අනිත් අතින් ඇහැට රූප දැක්කාට පස්සේ රාගය ඇතිවෙන රාගයෙන් දැවි දැවි දුක් ඇති වෙනවා. ඇහැට රූපයක් දැකලා ඊර්ෂ්‍යාව ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. අපිට සිත දැවි දැවි පැවිත මේ විශාල දුක් ඇති වෙනවා. චක්කුංකෝ වික්ඛේ ආදිත්තං කේනාදිත්තං රාගේන දේශේන මෝහේන ජාතිය ජරාය මරණේ ශෝකේ පරිදේ දුක්ඛේ දෝමනසේ කියලා දැක්වුවේ සූත්‍ර පාඩය තියෙනවා මම මතක හැටියට ආදිත පරිවර්ෂුත්‍රයේ දුකන තියෙන්නේ එතකොට ඇහැ ගිනිගත් ගිනි බෝලයක් වශයෙන් දකින්නට කියලා දකින්න මොනවාගේ මොනෙන්ද මේ ගිනි අරගෙන තියෙන්නේ රාගයෙන් ගිනි අරගන්නවා ද්වේෂයෙන් ගිනි අරගන්නවා මෝහයෙන් අවිද්‍යාවෙන් ගිනි අරගන්නවා ජාතිය ජරා ජාතිය ජරාය මරණේ එතකොට මේ ඇහැට රූප දැකලා ඒවට ආශා කරලා සංසාරේ පුරා කොයිතරම් പ്രേත ලෝකවලට ගියාද, තිරිසන් ලෝකවලට ගියාද, අපායට ගියාද, ඇහැට රූප දැකලා ඒව කෙරේ ගැටිලා අමනාපෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන කොච්චර මල යක්ෂයන් වැනි සංසාරවලට පස්සලා අනන්ත අප්‍රමාණ දුගතිගාමී දුක් විඳද ඊට අමතරව ඇහැට ඇලුම් කර කර කම්ම සංස්කාර රැස් කරලා කොයිතරම් දුර ජාති දුක් විඳද, ජරා දුක් විඳද, ව්‍යාධි දුක්, මරණ දුක්, ශෝක පරිදේවාදී දුක් අපි අත්දැක්කද කියලා පස්සට දෙයක් හිතලා බලන්න ඕන. පස්සගේ අතීතයේ දෙස. එහෙනම් බලනකොට තේරෙන්නේ ඒක ඇහැක් නෙවෙයි අත් වශයෙන්ම සම්නික්‍රම දුක් ගුලියක් කියලා. මේ තුළින් මේගේ මේ ජීවිතයේදී වත් ඇහැ තුළින් කුලිතරන්න දුක් තම අත්දැක්කද කියලා ඔය කෙලෙස් පිළි දැල්වීම තුළින් කුලිතරන්න දුක් අත්දැක්කද කියලා මේ ඇතම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. විශේෂයෙන්ම රාගයෙන් දැවෙන හැටි, ද්වේෂයෙන් පිච්චෙන හැටි, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් එහෙම ඉතිරි ඉතිරි බල හිතපු ඇති. අනිත් අයටත් තේනවා ඒකට තමන්ගේ මූණ දේශ වෙන කෙනෙක් එහෙම ඒ වෙලාවේ දැක්කොත් මෙයා මේ වගේ අදහස් වලින් බරිතේලා සිටින්නේ කියලා ටිකක් නුවණ තියෙනකොට තේරෙනවා. එතකොට ඒ විදිහට විශාල දුක් ඇහැතුලින් අපිට ලැබෙනවා. රෝග පීඩා විතරක් දුක් නෙවෙයි. අනිත්‍යය යන නිසා ඒවට රෝග පීඩා ආදී හැදෙන නිසා ඒවට බේසෙත් කරන්නට ඕන, ඒවට නිරමුදල් හොයන්නට ඕන. කොච්චර බේසෙත් කරලා තමන්ගේ වශයෙන් තනුව පවතින්නේ තමන්ට ඕන විදිහට ඒවා පවත්වා ගන්නට බැහැ. මේ සෑම එකක් වලින්ම දුකක් ලැබෙනවා. එතකොට අර ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් සංසාරික දුක් පිළින්නටත් මේ ඇහැට රූප දෙයිලා ඒ නිසා චිත්ත සංස්කාර ධර්ම ඇති කරන අවිද්‍යාවෙන් බර වෙන විවිධ ආකාරයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ආදී සංයෝජන ධර්මයන්ගෙන් ගැටගැසෙන නිසා දිගින් දිගට දුක් විඳලා එන්නට සිදුවනවා. මේක තේරුම් ගන්නවා නම් Tamanටම තේරෙන්න ඕන මේ ඇහැ කියන එක එක්කම වශයෙන් දුක් ගුලියක් කියලා. එතකොට මේ මට අවශ්‍ය කරන්නේ මේවා තේරෙනවා මේවා මම මගේ හොඳේ ලක්ෂණය කියලා වටිනා දේවල් යගේවත් දේවල් කියලා හිතන්නේ මේක දුක් ලබා දෙන එකක් අනිත් අතින් මේක ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන දෙයක්මයි වගේමයි දුකක් දෙකක්. ඒ කියන්නේ මේ හැම දුකක් වෙනවා දුක් ලබා දෙන හේතුකුත් බවට පරිවර්තනය වෙනවා. ඇහැ නිසා නොඑක ආකාර දුක් ලැබෙනවා ඒ වගේම ඇහැ නිසා කරගන්නා කර්ම සංස්කාර තුළින් විවිධාකාර දුක් සංසාරික දුක් ලබා දෙන තැනින් ඇහැ දුක් සමුදයක් බවට පරිවර්තනය වෙනවා එතකොට ඇහැ එකකකින් දුකක් වශයෙන් දකින්නට ඕනේ තවත් පැත්තකින් අපි දකින්නට ඕනේ ඇහැ දුක් සමුදය සත්‍යයක් වශයෙන් මේ ආකාරයෙන් ඇහැ දතියති ඊට අමතරව ඇහැ ආත්මයක් නෙවෙයි මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි චක්ඛුකෝ වික්ඛවේ අනත්තා සෑහ මහණෙනි අනාත්මයි කියන එකයි ඒක තේරුම. ඒක නිසා මේ ඇහි කිසිම ආත්මීය ස්වરૂපයක් නැති නිසා මහ ශුන්‍ය උදම්යක්. චක්ඛුකෝ වික්ඛවේ ශුන්‍යමත් වෙනවා කියනවා කියලා දැක්වූ පාඩයක් තියෙන වෙනස් සූත්‍රයක. ඇහැ ආත්මයක් හෝ ආත්මයක දෙයක් නොවන දෙයින් මහණෙනි මේක ශූන්‍ය. ආත්මයක් නෙවෙයි ආත්මයට අයත් දෙයක් ඇහැ තුළ නැහැ. ඉතින් අපි හිතනවා ඇහැ මමය, ඇහැ මගේ, ඇහැ මට අයත් දෙයක් කියලා. නමුත් මේ හිතන එක තමන්ගේ සිත තුළ තියෙන සිටිවි සමුදායක් පමණයි. ඒක තමන්ගේ සංකල්පනාවක් පමණයි. වෙන මොකක්වත් නැහැ. ඇහි පාඩිය පැත්තක ඔහේ තියෙන. අපේ තියෙන මූලකමට අපි ගිහිල්ලා මේක මම මගේ කියලා මේක ආකාරයෙන් ග්‍රහණය කරන උපාදාන කරනවා. මේක මේ මෝඩකම තුළින් සිදුවන ක්‍රියාදාමයක් අර වෙන දෙයක් නෙවෙයි. ওই මෝඩකම් තේකම ඔක්කොම අත්හැරියා නම් ඇය පැත්තක වෙටි. අපේ සිට තවත් පැත්තක තියෙන දැනීමක් බවට පරිවර්තනය වෙනවා. එහෙම නැතුව මේ ඇහැ උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන ඇහැ කරේ ඇලිලා බැඳිලා අනුගෑස් වලට බැඳිලා බැඳිලා කටයුතු කරන අවස්ථා නිසා කායික වාචික මානසික සංස්කාර රැස් කරගෙන ඒ තුළින් දුක්ඛ සමුදය සත්‍ය උපදවාගෙන සංසාරයේ දුකට, ජාති ජරා ආදී දුකට නැවත නැවත පත්වන හැටි මේ තේරුම් ගත යුතුයි. මේ ධර්මයේ දකින පුද්ගලයෝ ඒ විදිහට අවබෝධ කරගත්තාට පස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය යථා පරිදි දකිනවා. එහෙම මේවා මේ ආයතන හයේ යථා තත්ත්වය යථා පරිදි දකින්නේ නැතුව අපිට මේවා අපේ තියෙන රාගයේ බැඳීම ඇලීම අතහරින්නට බෑ මේවා දකින්නට ඕන සම්මා දිට්ඨියෙන් පඤ්චේන්ද්‍රියෙන් පඤ්ඤා බලයෙන් ධම්මවිච සම්පූර්ණංගේ ආදී ඒ ප්‍රඥාව සම්ප්‍රයුක්තෝ ධර්මයන් තුළින් මේවා අපි අත්දැකිය යුතුයි. එහෙම අත්දකිනකොට තමයි අපිට මේ වගේ යථා සත්‍ය යථා පරිදි තේරුම් ගන්නට පුළුවන් වන්නේ. එතකොට අපිට යථා අවබෝධ ඥානයක් පහළ වෙනවා. ඒක නිසා ඇහැ තනිකරම අනාත්ම ධර්මයක් කියලා දකින්නට. අනිත් අතින් බුදුහාමුදුර දක්වලා තියෙන වෙනස් සූත්‍රයේ ඒක මේ චක්කුස උපාදෝ ප්‍රඥාති වයෝ ප්‍රඥාති අස්සෝපන උපාදෝ වයෝ ප්‍රඥාති අස්සාමේ උපජ්ජති තීවේ කිතාති එක්කස්සේන මඟතං හෝති සස්මාතං නෝපපජ්ජති යෝ චක්ඛුං යෝ අස්සාති වදෙය ඉතී චක්ඛුං අනස්සාගේ පාඩය මහණෙනි මේ ඇන්නේ ඉපදීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා කියන්නේ නිරන්තරයෙන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ආයෙත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ආයෙත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක දිගින් දිගට අඛණ්ඩ ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් උපාදෝ පඤ්ඤායති නිවයෝ පඤ්ඤායත දීමකුත් පඤ්ඤායනවා විනාශ වීමක් නැති වීමකුත් පඤ්ඤායනවා ඉතින් ලෝක සත්‍යයට සාමාන්‍ය කෙනෙකුට මොළේ නැති කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. මේ හැම වෙලාවෙම හැදීනවා කියලා තමයි හිතන්නේ. යස්සකෝපන උපාදෝකයෝ පඤ්ඤාය ඥානසනක ඉදීමක් වෙනවා නම් ඒ වගේම වෙනසී යාමක් වෙනවා නම් තේරෙනවා නම් ඒ ඇහැ කියන එක අපි උදාහරණයක් ගත්තා මේ ඇහි ඉදීමක් තියෙනවා නම් වෙනසෙීමක් තියෙනවා නම් දැන් ඇහැ කියලා ගත්තේ මගේ ආත්මය මමයි කියලා ගත්ත කෙනාට හිතන්න දෙයක් වෙනවා අත්තා මේ උපදිතී වේදිකා දිස්සසෙන් මාගතන් හොටි මගේ ආත්මය නැති වෙන්නේ මගේ ආත්මය මේ නැති වෙන්නේ දැන් ඇහැ ආත්මය කියලා ගන්න ඇහැ තියෙනවා පවතිනවා නැති වෙනවා එහෙනම් ආත්මය තියෙනවා පවතිනවා නැති වෙනවා එතකොට ආත්මය කියන එක ඇති වෙනවා පවතිනවා නැති වෙන තත්ත්වයට තත්ත්වයේ තිබෙන එකක් නෙවෙයි ආත්මය කියන්නේ ස්ථාවර වශයෙන් පවතින උදන් මේකට කියන වචනයක්. එතකොට දැන් තියෙන ඇහැ තව ටිකකදී නැති වෙලා යනවා නම් එතකොට දැන් තියෙන හැමම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්න තියෙන මොහොතේදී හැකියාවක් නෑ එහෙම ගන්නට දෙයක් ඉතිරවන්නේ ඒක නිසා උපාදෝ පඤ්ඤාති වායද පඤ්ඤාති ඒක ඒ විදිහට ඉදීමක් ගැනීමක් වෙන නිසා සස්මාතන් නූපපජ්ජති චක්ඛු චක්ඛු යෝවත්තාති වදේය ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ඇහ ආත්මයක් කියලා කියනවා නම් සංඥා උපපජ්ජති ඒක පිළිදෙන්නේ සුදුසුයි අයෝග්‍යයි ඒක කරන්නේ එක ප්‍රඥා ගෝචර නෑ ඉතින් චක්කුම් වෙනස්සා මෙලෙසින් නැහැ අනාත්මයි. ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන ඇහැ කියන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා. මේක මේ දිරව කියනවා වගේ ඕන නම් කියත හැකි හැම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා සමහර තැන්වල හොම කියවෙනවා. සමහර ගායේ ගිහලා අහගෙන ඉන්නවා දහස් ගණන්. ඉතින් මේ නිවන් යන මාර්ගය ගමන් කරනවා කියලා සාදුකාරක් දෙනවා. ඒක වෙනම දෙයක්. එහෙම කියන එක නෙවෙයි මෙතන අවශ්‍ය වන්නේ. අපි කියන දේ මතක තබා ගැනීමත් නෙමෙයි අවශ්‍ය වන්නේ සමාධිය සිත පැහැදිලිව පෙරලා අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වී යාවිතේ. එහෙම නැත්නම් ඕවා නිකන් අනුන්ගේ අවබෝධය දැන් මම මේ කියන ඒවා මගේ අවබෝධය මේ ඇගේ දේවල් නෙවෙයි. එතකොට ඒක තේයාගේ අවබෝධයක් බවට පත් කරනවා මේ ආයත සිත තුළින්ම මේ ධර්ම කරුණු පැහැදිලිව අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂව පෙනී ආයත. එහෙම නැත්නම් ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. එම නිසා ඒ අනාත්මයි කියන කාරණාව පැහැදිලි ලෙසම අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගත්තේ නැත්නම් මේ නැහැ ආත්මයක් කියලා හිතාගෙන රැවටෙනවා. මේක මගේ දෙයක් කියලා මමයි කියලා මුලා වෙනවා. මෝහයෙන් යටවෙලා යනවා. ඒ නිසා ඇහැ අනාත්ම දෙයක් කියලා දකින්න ඕනේ. මා ඒ ඇහැ ආත්මයක් හෝ ආත්මයට දෙයක් නොවන නිසා මේ ඇහැ ශූන්‍ය දෙයක් කියලා දකියෙති. ඒ කියන්නේ චක්කුන් ශුන්‍යම් අත්ේනවා කෙනේනවා කියලා බුදුහාමුදුරුවෝ අපට ඇතින ඇහැ ආත්මයක් හෝ ආත්මයට දෙයක් නොවන නිසා ශූන්‍යයි. එතින් ශූන්‍ය මේ කියන්නේ සාර දෙයක් හරවත් දෙයක් වටිනා දෙයක් නෙවෙයි නිකන් නිස් නිස්සාර කිස්සෝ දෙයක් කියන එක. ශූන්‍ය කියන්නේ හිස් කියන අර්ථය. එතකොට ඇහැ තුළ ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ ආත්මයට අනත්යක් කියලා ගන්න දෙයක් නැහැ. අනිත් එක ඇහි නිරෝධයක් තියෙනවා. අනිත් එක ගිහිල්ලා නැතිලා යනවා. ඒ දැන් අපි දු පුංචි කාලේ ඇස් දෙකක් අපිට තිබුණා අවුරුදු 5 තව එකක් තිබුණා අවුරුදු 10 12 වෙනකොට වෙනස් ස්වරූපයක් තිබුණා 18 20 වෙනකොට තිබුණා දැන් අපි දු අවුරුදු 40 50 නම් මේ හැම දෙනෙක්ම වගේ වයසිකමවා ගියා නම් 40 50 වෙනකොට අර කලින් තිබුණු පෙනීම් අරාමිය මොකක්වත් නැතිලා අඩු වෙලා ඇස් දුබවර්ණ වෙලා වෙනස් වෙලා තියෙනවා පුංචි කාලේ තිබුණු ඇහැ මම මගේ කියලා ගත්තනම් මේක එදාම නිරුද්ධ වෙලා ඒ කාලෙම නිරුද්ධ වෙලා දැන් මේක ගල්පමාන රේණුපද්‍යයක් ඉතින් වෙන ඇසේ සමාස්ත්‍යක් වශයෙන් ශේරණේ. එහෙමනම් මේ ඇහැ මම වගේ කියලා ගන්නට ආත්මයක් කියලා ගන්නට ඉතිරි වෙච්ච දෙයක් ඇති එකක් නෙවෙයි. ආත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂ වෙලා නැහැ. මේ தත්ත්වයේ තේරුම් ගන්න තමන්ට ඕන විදිහට කොච්චර හිතුවත් අනේ ලස්සන ව්‍යංගනේ හැපෙනීම අඩු වෙන්නට එපා දිගටම මේක මේ විදිහටම පවත්නම මේ රෝග හැදෙන්නට එපා ওই විදිහට අපි කොයි ආකාරයෙන් සිටුවත් ඒවා අපට ඕන විදිහට පවත්නා ගන්න නෙවෙයි ඇහි පාදී ස්වභාවික හේතුන් මත ක්‍රියාත්මක කරන ධර්මතාවය හේතුන් ගන්න නැති වෙනවා හේතුන් නැති වෙනොත් නැති වෙනවා කැඩෙන විට කැඩේ, බිඳෙන විට බිඳේ, විනාශ වෙන විට විනාශ වේ, ලෙඩ වෙන විට ලෙඩ වේ. ඉතින් ඒක පාඩේ ඒක සිදුවෙන ක්‍රියාදාමයක්. අපි ඉතින් දේහයේ ආදී ගන්නවා ඔබ ආශ්‍රා කරන එක වෙනම දෙයක්. නමුත් ඇහැ ඒවා මේ පාඩියේ ඔහේ පවතින රූප ධර්ම පමණයි. එම අනාත්මය කියලා තේරුම් ගත යුතුයි. ආධ්‍යාත්මිකානි ආයතනානි වේදිතබ්බානි ආධ්‍යාත්මික හය ආයතන හයක් තියෙනවා දතේතුයි මේ දතේතුයි කියන කාරණාව කෙසේනම් දතේතුද කියලා තමයි අපි මේ කියන්නේ එතකොට දැන් මේ විදිහට අනිත්‍ය වශයෙන් දැකිය යුතුයි, දුක්ඛ වශයෙන් දැකිය යුතුයි, අනාත්ම වශයෙන් දැකිය යුතුයි, ශූන්‍ය වශයෙන් දැකිය යුතුයි. මම මගේ නොවේ කියන එකයි අනාත්ම කියන්නේ. ඊළඟට මේක අස්සාර ධර්මයක් කියලා දැකිය යුතුයි. ඇහි අහ ඒ වගේම සම්බුදේ ආදියක් දකින්න ඕනේ. මේකේ තියෙනවා නිරෝධයක්, ආස්වාදයක්, ආදීනයක්, නිස්සාරණයක් ආදී කරුණු. ඇහැ තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නැතුව නෙවෙයි. ඇත්තෙන්ම ඇහැ තුළින් නෙවෙයි ආශාවය ලැබෙන්නේ. ඇහැට ප්‍රිය රූපයක් දැක්කොත් එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ අතිලිකේ දක්වන්නේ රූපායත්තකන් තමනාපාපිය රූපාකාම උපසංගිත රජනීය කියලා. කාමයේ ගෙන දෙන රජනීය කියන්නේ ඇලෙන විස්සෝ කාන්තෝ මනාපෝ සිත ඇලි බැඳී දෙලී යන රූප ලෝකේ පවතින. නැතුව නෙවෙයි. එතකොට ඒ රූප පෙනුනට පස්සේ රූප දැකපු පුද්ගලයාට අවිද්‍යාවෙන් ගැටවුණු පුද්ගලයාට ඒ රූප දැකීම නිසා ඇතිවෙන සංඥාව තුළින් මේ රූප දැක්කම මේක ලස්සනයි ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි කියන සංඥාව ඇති කර ගැනීම තුළින් සුඛාස්වාදයක් ගෙවෙනවා. මේ සුඛාස්වාදයට ඇලි ඇලි ඇලි ඇලි ඒ රූපේම නැවත නැවත බල බල ඒ සුඛාස්වාදය අභිනන්දනය කරන ආස්වාද කරනවා. ඒ රූපේම ඒ ආස්වාදෙම උපාදාන කරනවා. මෙන්න මෙවැනි ආස්වාදයක් ඇහැතුලින් ලැබෙනවා. මේක ඇහැතුලින් නෙවෙයි මේ ආස්වාදය ලැබෙන්නේ. ලෝක සම්පතය ඉතින් ඇහැට පේ රෝගයක් දැක්කට පස්සේ ඒ ප්‍රිය රූපය තුලින් මේ ආස්වාදය ගෙන දෙනවා කියන්නේ. ඒකට ඇත්ත වශයෙන්ම හේතුව අවිද්‍යාව. එහෙම සිතන්න හේතුව අවිද්‍යාව. නොදැක්කම. සමාගයේ සිත තුළ පහළ වුණු රූප සංඥා ආදී නිසයි එවැනි වේදනාවක් ආස්වාදයක් ගෙන දුන්නේ. ඒකේත් පැහැදිලි යම් කිසි ආස්වාදයක් ලෝක සත්‍ය අත්දැකීම. ඒකයි ඇහැට පේන ප්‍රිය රූප හොයන්නේ. නමුත් මේ ආස්වාදයේ සත්‍ය වශයෙන් ආස්වාදයක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම දෙවිල්ලක්. ඔබේ ඔය නිවන් ගිනිගෙන දැවෙන මාහඳ කියලා නම් ඉස්සර කාලේ තිබෙන ගමන් මතකයි පොඩි කාලේ යන කාලේ ඇහුවා මේ ඇහැට මේ රූප දැක්කම මේකේ තියෙන මේ අර ලස්සන රූප දැක්කම මේ හදවත ගිනිගෙන දැනෙනවා මනේ මේක නිවන් කියලා අර සෝබාදුපද කියලා මේ නිවහසේදී කියන දේ ඇස් දෙකක් දැකලා තමයි එන්නේ කියලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් ඇහැ තුළ යම් කිසි ආශාදයක් වෙනවා කියන්නේ සමාගයේ සිත තුළ ඇති වෙන පරිලාහයක් දැවිල්ලක් හරි ලස්සන්තාවයක්. මේක මේක සත්‍යම සේම සුඛාස්වාදයක් කියලා තමයි ලෝක සත්‍ය රැවටෙන්නේ. ඒකට අමතර ඒ ආස්වාදයේ නිසා මේකට ඇලීම බැඳීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක කරලා සංසාර දුකට ඇදලා දානවා. එතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් තියෙනවා. නමුත් මේක දකින්න නැතුව මේක දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මේ නිසා සංසාර දුක අනන්තවත් විඳින්නට වෙනවා කියලා දන්නේ නැතුව රූප වලට ඇලී ඇලී ඇලී ඇලී ඔය හේ දඟලන අර පළඟ කියු පහනට පනිනවා. ඒ පළඟැටියද පහංගලිය හරි ලස්සනයි. මේ දෙන්නේ ඒ පළඟැටිය පිච්චෙනවා. පිච්චෙන බව දැක දැක දැලි දැලි නැවත නැවත පන්නේ. එහෙම තමයි ලෝකී ස්වરૂපේ. එතකොට ඇහි තියෙන ආස්වාද, ඇහි ආදීනයක් තියෙනවා. ආදීනවය කියන්නේ නිරන්තරයෙන්ම දුක් ලබා දෙනවා. මේක අනිත්‍යයට යනවා. වෙනස් ස්වરૂපලේ පරිලප් වෙනවා. ලෙඩ රෝග ආදී හැදෙනවා. මේවට බෙහෙත් හේත් ආදී කරන්නට වෙනවා. මේක ආරක්ෂා කරන්නට වෙනවා. ඉතින් මේක නඩත්තු කරන්නට වෙනවා. සමහරට තේනියෝ දුර වෙනවා. තව තවත් කෑලි එහෙම දාලා ඕව හදන්නට වෙනවා. ඒ කාස කාස සම කාසෙන් වාගේ වචන තියෙනවා. නම් කෑලි. ඒ වෙනම දාලා හදන්නට වෙනවා. ඉතින් මේක දිගින් දිගට සංස්කරණය කර කර යන්නට ඕන දෙයක්. නිකම්ම දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අනිත්‍යයට අනුසාම දුක් ලැබෙනවා මේක තුළ. ඉතින් මේක නිසා මේක තියෙන ආදීන මෙතකේ කියලා කියන්නත් බෑ. ඇහැට බරපතල රෝගයක් හැදිලා බලන්නට උන ඒකේ තියෙන ආදීනය දැකලා. මේ පැත්තක තියෙන සියුම් විස බීජයක් ඇහැට ඇතුළු වුණොත් එහෙම ඇහත් සමීකර සද වදමලක් වගේ රතු වදමලක් වගේ රත් වෙලා ඇස් දෙක පොඩි වෙලා ඇස් දෙකට කණිදි කටු වලින් අනිනවා අනිනවා වගේ දැයිලා කබ කඳුළු ගලගලා සුමාන ගණන් ඉඳ සිදුවෙන ඒ තාසුළු රෝගයක් පවා තියෙනවා. ඒක ඉතාල සුළු වුණාට ඒ විදිහට දුක් විඳින්න නෑ ශ්‍රෝග කියලා සාමාන්‍ය අපි විවහාර කරනවා. එතකොට එතකොට එහි ආදීනමේ දතේසු. එහි නිස්සරණයක් තියෙනවා. නිස්සරණය කියන්නේ ඇහැකේ යම්කිසි ඡන්දයක්, කැමැත්තක් තියෙනවා, රාගයක් තියෙනවා, බැඳීමක් තියෙනවා. මේ කන්ද රාග බැඳීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සංදේ සත්‍යය මේක ප්‍රහාණය කළ යුතු එක ප්‍රහාණය කරන්න පුළුවන් සත්‍යය. ඒක අමතරව ඇහැකට ඒක දත වෙනවා. චක්කුස්සේ නිම්මෙදී මේ ඇහැ කරේ මේ විදිහට හරියට දතිනවනම් ඇහැට ඇලෙන්නේ කිසි කෙනෙක්. ඇහැට බැඳෙන්නේ කිසි කෙනෙක්. ඇහැ මමයේ මගේ කියලා ග්‍රහණය කරන්නේ කිසි කෙනෙක්. ඇහැ කෙරේ සත්‍ය වශයෙන්ම කලකේනවා. කක්කොස්මින් නිම්බින්දති කියන්නේ ඒක. ඇහැ කෙරේ සම්පූර්ණයෙන් කරගෙන නිම්බින්දන් විරජ්‍යති. එසේ කලකිරීමකට ඇහැ කෙරේ විරාගය තියෙනවා. මොකද මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, සංසාර සාගරය, සංසාර සාගරයේ ගැටගසා දැමපු මේ නනුවක් වගේ එකක්. නොඑක ආකාර සංයෝජන වලින් ගැටගැටිච්ච දෙයක් දුකට ඇදලා දාපු දෙයක් ජාති ජරා දුකට ඇදලා දාපු දෙයක් නැත්නම් සතර අපායට ඇදලා දාපු දෙයක්. ඉතින් මේ විදිහට හරියට තේරෙනවා නම් ඇහැ කියන එක, සක්කායතනය කියන එක ඒකාන්ත වශයෙන්ම දිය යුතු ධර්මයක් වශයෙන් දෙන්නේ අනුකල යුතු ධර්මයක් වශයෙන් නෙවෙයි. විරාමයේ ඇති ඉති. මේ විදිහට ඇහැ පිළිබඳ දතේසු කරුණ රාශියක් තියෙනවා. තමන්ගේ නුවණේ ප්‍රමාණයට අනුව මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. මේ අනුසාරයෙන් මේ අය තේරුම් ගන්නට ඕන කන පිළිබඳව, සෝතායතනය පිළිබඳව. සෝතායතනයේ බවට පරිවර්තනය වෙන කන පිළිබඳ බෑ. ඒක සෝතේන්ද්‍රිය පමණයි. ඒ සෝතින්දේට ශබ්ද ඇදිලා ශබ්ද පිළිබඳ සංඥා ඇතිලා සිතිවිලි ගන්නට ඕන. මේ නිසා මේ සෑම දෙයක්ම නිසා ඇතිවෙන දුක තේරුම් ගන්නට ඕනේ. සෝතේ සෝතායතනේ කියන්නේ මොකද්ද? සෝතායතන සමුදේ ඇතිවන්නේ කොහොමද? සෝතාඥානිත්‍ය නෙවෙයිද? දුක්ඛ නෙවෙයිද? අනාත්ම නෙවෙයිද? අසාර නෙවෙයිද? ශූන්‍ය නෙවෙයිද? මේ ඒ ආදි කරුණු Tamanටම අවබෝධ ලැබෙනවා. මේ සෝතායතනේ කියන්නේ දුක්ඛ සත්‍යයක් නේද? දුක්ඛ සමුදය සත්‍යයක් නේද? මේ සෝතාඥාන සෝතායතනේ ඇලෙන සිටින්නට ඕනද බැඳෙන්න ඕනද නැත්නම් මේ කෙරේ සම්පූර්ණයෙන් කලකිරිය යුතුයි නේද ආදී වශයෙන් ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් අනිත් ආයතන ගැන ඇති කරගත යුතුයි මේ එක එකක් ගැන කියනවා නම් ඉතින් දීර්ඝ විස්තරයක් කරන්න දෙන ඒක අවශ්‍ය නැහැ මේ ආයතන ඥානෙ තියෙන මූල තියෙන ඒක නිසා ඒ ගැන හිතලා තමාම අවබෝධ තමාටම අවබෝධ කරගන්න පුළුවන් සත්‍යයක් තිබෙන්නට ඕනේ එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස මේ ආයතන හය මේ ආකාරයෙන් අපි අවබෝධ කරගත්තයි කියලා හිතනවා දැන් එන ඇහ ගැනත් කලකිරෙනවා කන ගැන නාසය ගැන දිව ගැන ශරීරය ගැන මනස ගැන මේ මේ ආයතන ගැන සම්පූර්ණයෙන් කලකිරෙනවා මේවා හරි අවබෝධයෙන් බින්දන්තෝ විරජ්‍යති ඒසේ කලකිරෙනට විරාගය ඇති විරාග විමුක්තිය එතකොට මේ වශයෙන් අතහරින්න පුළුවන් ඒ දහස් වෙන්නත් පුළුවන් දැන් මේක හරියට ප්‍රායෝගික වශයෙන් අත්දැක්කොත් එහෙම නිවනට හිතපත් කරගන්නත් ඒ තුنين හැකියාව ලැබෙනවා එතකොට ඇහ හා සම්බන්ධ සිටිවිලි ධර්ම සමූහයක් ඇති වී ඇති වී නැති යනවා නැති යනවා තනහා සම්බන්ධ සිටිවිලි ධර්ම රාශියක් ඇති වෙන්නේ නැති යනවා තමාගේ సంతානය තුළ නාසය හා සම්බන්ධ සිටිවිලි ධර්ම සමූහයක් මෙලෙසින්ම ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ දිව ගැනත් එහෙමයි කය ගැනත් එහෙමයි මනස ගැනත් එහෙමයි ඒ සිටිවිලි වලට අමතර ඇහැ කන නාසය දිව ශරීරය කියන රූප කොටස් වෙනම තියෙන මන ආයතනය තවත් පැත්තකට තියෙනවා මේක හරියට අවබෝධ කරගන්න. ඇහැ ඇහැ හා සම්බන්ධ සිතිවිලි ධර්ම. කන කන හා සම්බන්ධ සිතිවිලි ධර්ම. නාසය නාසය හා සම්බන්ධ සිතිවිලි ධර්ම. ශේෂේන්ද්‍රයන්ට එමය දිව දිව හා සම්බන්ධ සිතිවිලි. කය කය හා සම්බන්ධ සිතිවිලි සහ මනස හා මනස හා සම්බන්ධ සිතිවිලි. දැන් මේ ටික හරියට පේනවනම් තේරෙනවනම් මේ හය හැර මෙතන මම කියලා ගන්නට මොනවද තියෙන්නේ කියලා බලන්න. ටිකක් සමාධියෙන් ප්‍රඥාවෙන් දැන් මේ කොටස් හයක් තියෙනවා. අය හැර මොනවද මෙතන මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මයක් කියලා ගන්නට මෙතන තියෙන්නේ කියලා තමන්ගේම නුවණින් බලන්න ඕන. බලනකොට තමන්ටම තේරෙන්න මේ හයේ ක්‍රියාදාමයක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ කියලා. මේ බුදුහාමුදුරුවෝ කිව්වට නැත්නම් මම මෙතන මේ දේශනාවට කිව්වට වෙන පොතකට සඳහන් වුණාද නෙවෙයි. සමාටම අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා පිනියයිද. එහෙම පෙනෙනකොට තමයි තේරෙනවා මෙතන මේ ආයතන හයේ ක්‍රියාදාමයක් හැර ආයතන හය ඇතිවෙමින් නැතිවෙමින් යාමක් හැර මෙතන සත්‍ය වශයෙන් වෙන මම කියලා මගේ කියලා ආත්ම කියලා ගන්නට කිසි දෙයක් නැති බව. එහෙම මම කියනවා නම් මගේ කියනවා නම් ආත්මයක් කියනවා නම් වෙන කවර ආකාරයකින් අපි ඒක හඳුනා ගන්නවා නම් ඒ සියල්ලම අර සිත තුළ පහළ වෙන සිත සහ සිත විදි දන්න සමූහයක් විතරයි. ඒකත් ඔය කියපු හයටයි අන්තර්ගත. හයෙන් කවර හෝ දෙයකටයි අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මනාපනේ. එතකොට දැන් මේක හරියට දැකලා ඇහැ ඇහැ සම්බන්ධ සිතුවිලි වෙන ධර්මයක් ඒක වෙනම එකක්. කන කන හා සම්බන්ධ සිතුවිලි ධර්ම තවත් එකක්. දෙක දෙකක් මිසක් එකක් නෙවෙයි. නාසය නාසය සම්බන්ධ සිටින තවත් එකක් දිව දිව හා සම්බන්ධ සිටින තවත් චිත්ත සමූහය නාම රූප සමූහයක් කය කය හා සම්බන්ධ සිටින මනස මනස හා සම්බන්ධ සිටින ඒවා ගෙන්ෙන් වූ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් තිබුණාට බෙන්ෙන් ක්‍රියාත්මක වන ධර්මතාවය මේවා හරියට දැකලා මේ හය හය පැත්තකට සිටින්ම ඈත් කරන්න පුළුවන් හරියට අපිට එක ළඟම මේ සහය දෙනෙක් එකිනෙකාට ගෑවි ගෑවි සිටගෙන සිටිනවා රවුමට වාස් මේ 6 දෙනා 6 පැත්තකට ගමන් කරනවා. ඒ හිතගෙන හිතපු තැන එතකොට හිස්සිය මොකක්වත් නෑ. මේ 6 හරියට දැන් මේ මම කියන්නේ මගේ කියන්නේ ගැහණියක් නෙවෙයි සත්‍යය කියන්නේ ඔය හැය ක්‍රියාදාමයේද මේ 6 හැර වෙන ආත්මයක් මම කියලා ගන්න කිසි දෙයක් නැති බව අවබෝධ වෙනවා. දැන් මේ 6 අර මේ 6 දෙනා 6 පැත්තකට යනවා වගේ සිතින්ම 6 පැත්තකට අයින් කරන්න පුළුවන්. මේකට සමාධිය ඕනේ ප්‍රඥාව ඕනේ නිකන් කිව්වට බෑ. එහෙම අයින් කළාට පස්සේ හිස් භාවයකට පත් වෙනවා. හිස් කියන්නේ ශූන්‍ය භාවයකට පත් වෙනවා. හිත හිස් කියන. මේ ශූන්‍ය භාවයට පත් වුණාට පස්සේ මෙතනත් තියෙන මන ආයතනේ ක්‍රියාත්මක වීම. ඒ රූප දෙන්නේ එතකොට කිසිවක් නැහැ. හිතට රූප වැටෙන්නේ නැහැ. රූප නිමිති ඔක්කොම නිවිලා ගිහිල්ලා රූප නිරෝධයකට සිතපත් වෙලා ඒ අවස්ථාවේදී එතකොට හිස් භාවයක් තියෙනවා හිස් භාවයේ දැනගතියක් තියෙනවා මෙන්න මෙන්න මෙතන මන ආයතනයේ ක්‍රියාත්මක වීමක් තිබෙනවා මෙන්න මේ හිස් භාවයේ ඉන්නකොට තමන් බලන්න මේ හිස් භාවය අධ්‍යක්ව තමන් අවබෝධ කරගන්න බලන්න හිස් භාවය කියන්නේ වෙනම දෙයක් හිස් භාවයේ දැනෙනවා දැනෙන ගතිය තමයි දෙයක්. කියන්නේ සිතක් ඇතිවන්නේ යම් කිසි අරමුණක එල්බගෙන. හැම සිතම විමුක්ත සිත හැරන්නේ හැම සිතකම ස්වરૂපයක. එතකොට අරමුණක එල්බගෙනයි සිත පවතින්නේ. දැන් මෙතන සිතේ පැවැත්මක් තියෙනවා දැනීමක් තියෙනවා නින්ද ගිහිලා නෙවෙයි. මේකට අරමුණු වෙලා තියෙන කිසිවක් නැති බව. ඒක තමයි අරමුණ කිසිවක් නැති බව. ඒක දැනෙන ගතිය තමයි ඒක මේ අරමුණට අරමුණ දකින්න සිට. ඒකට මෙතන අරමුණක් සහ සිතක් දෙකක් තියෙනවා. දැනීමක් සහ අරමුණක්. මේ දෙක දෙස පැහැදිලිව බලන්න. ඒ හිස් භාවයෙන් ඉඳගෙන මේ අරමුණ මේ ඒක දැනෙන ගැටි මේ අරමුණ ඒක දැනෙන ගැටි අරමුණ කියන්නේ හිස් භාවය මෙන්න හිස් භාවය මෙන්න ඒක දැනෙන ගැටි මේ දෙක දෙකට වස්තන දෙකක් වශයෙන් පැහැදිලිවම දැක්කට පස්සේ මේ හිස් භාවයේ නැතිවම පවතිද්දී අර දැනෙන ස්වરૂපේ ඈතට ඈතට ටික ටික සිත එහාට එහාට ගෙනියනවා ටික ටික දැන් සිත එහාට එහාට ගෙනියනකොට අපි තම අඟලකට එහා තිබුණු හිස් භාවයයි ඒක දැනෙන ගැතිය දැන් අංගලක් මෙහාට ගත්තා මෙහාට ගනව කලින් තිබුණු හිස් භාවය නෙවෙයි තමයි දකින්න දැන් තියෙන්නේ මතුවට අංගලක් එහා තියෙන හිස් භාවය දකින්නවත් බෑ අතීතයේ දකින්නටත් බෑ අනාගතයේ දකින්නටත් බෑ වර්තමාන ස්මේ පවත්නා දෙයක් මේ අත්දකින්න එතකොට අතීතයේ දැකපු ඒ දැනීම මාත්‍රය වර්තමාන ස්මේට වෙනකොට නැති යනවා මේ වර්තමාන ස්නේ දන්නා දැනීම මාත්‍රේ ඊළඟ ස්නේ වෙනකොට නැති වෙනවා. මේ අවබෝධයෙන් නිතුව ඒ ස්වභාවය දැස බලන සිත ඇතට ඇතට ඇතට ගෙනියන. ගෙනියනකොට අර කලින් කලින් පැවති තත්ත්වයන් කලින් අර නාම සිත් භාවය සහ දැනෙන දැනෙන ස්වરૂපයන් සම්පූර්ණයෙන්ම නිවිවි යනවා. නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වී යාම දකියදී එහෙම දැක දැක හිත යහට එහාට ගෙනියනකොට සිත එකසමයකදී නිවි යනවා. ඔක්කොම නාම රූප ධර්මයන් නිරුද්ධ වියාම දකින්න පුළුවන් සිත නිවනටපත් වෙනවා එතකොට. ඒ ආකාරයෙන් සලායතන ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. අන්න ඒ නිවියම දකිනකොට ආයතන හයම නිරුද්ධ වෙච්ච නිසා එතනට කියනවා සලායතන නිරෝධය කියලා. අපි අද කලින් කිව්වා සලායතන ගැන කතා කරනකොට සලායතන නිරෝධයක් දකින්නට ඒ නිරෝධ ගාමී ප්‍රතිපදාවක් දකින්නට ඒක. ඒක අපි විස්තර කළේ නැහැ කලින් විස්තර කරලා තේරෙන්නේ නැති නිසා. මෙන්න මෙතෙන් ආවට පස්සේ මෙතන තමයි සලායතන නිරෝධය කියන්නේ. මේ සලායතන නිරෝධයට පස්සනාවක් මේ මාර්ගයක් තියෙනවා. සංස්කාරාස නිරෝධගාමී ප්‍රතිපදාව. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ග විශේෂයෙන්ම සම්මා සතිය, සම්මා සමාධිය, සම්මාදිය කියන්නේ. මෙහිදී අපි නිසිම නිසියන්තමින් මේ ආයතන හය ගැන දැනගත්ත ප්‍රඥාවෙන් යුතුව සම්මාදිට්ඨියෙන් යුතුව ඒක සඳහා අවශ්‍ය සතිය තිබුණා සමාධිය තිබුණා ඒ සඳහා උත්සාහයක් ගත්තා සම්මා වායාමයක් මේ ආදී මාර්ගංග තමයි ඒ සලායතන නිරෝධය සඳහා උපකාරූ මාර්ගය සලායතන නිරෝධ ගාමී ප්‍රතිපදාව එතකොට ඇහැ කියන ඇහැ කන නාසය ආදී ආයතන සමීකරණ දෙකපත්ය ඒ වගේම ඒකම දුක්ඛ සමුදය සත්‍යයක් බවට පරිවර්තනපත් වෙනවා මේ විදිහට මේ යථා පරිදි මේ කරුණ දැනීම මාර්ග සත්‍ය වෙනවා ඒ මාර්ග සත්‍ය දැකීම තුළ වැඩිම තුළින් අපි අත්දක්නා මේ සනාතන නිරෝධයේ නිරෝධ සත්‍ය වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ ආකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ වහනියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස භාවනාවෙන් අත්දැක ගැනීමට ලෝකීය කරුණු සෑමකම සමන්තම තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. නැති කෙනෙකුට මේවා බුදු සංඥාවලට පමණක් සීමා වේ. මේ දක්වා අපි කරුණු ලෝකේක්ෂා රාශිය කියලා මේ දේශනාව නිම කරන මේ මේක ඉතිරි කොටස ඉදිරි දේශනාවලදී කියවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කියවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩය සලායතන විභංගමෝ විකේ දේශාමි සලායතන විභංගයේ දතිතේ කියන්නේ. එහි කරුණු නමයක් තිබෙන බව දැන්නවා. ඒ ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, ඊළඟට විඥාන 6යි, පස්ස 6යි, ඊළඟට අට්ඨාරස මනෝපවිචාර 18යි. ඊළඟට සත්‍යපද 36යි. මේ මේ නිශ්චය කරන මේ පහළ කළ යුතු කියන කාරණාවයි කියන ටික විශේෂයෙන්ම දතියට ඊට පස්සේ කියන දෙක තරම් ප්‍රයෝජනවත් නෑ නමුත් ඒකත් අපිට කියන්න සිදු වෙනවා මේ සූත්‍රයේක දැක්වෙන නිසා. සතිපට්ඨාන තුනක් තිබෙනවා ඒ තුන ආර්යයන් විසින් ප්‍රගුණ කරනවා නම් ඒ ඒ ආර්යයන් ප්‍රගුණ කරන ආර්යයන් ලෝක සත්‍යයට අවවාදන් ශාස්නා කරන්නට සුදුසු කෙනෙක් වෙනවා. විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය මාර්ගය කියලා දීම සුදුසු කෙනෙක් වෙනවා. එවැනි කෙනෙක් යෝගාචාර්යයන් විසින් යෝගයන් යෝග කියන්නේ භාවනා ආදී කටයුතු පිළිබඳ විස්තර කියා දෙන අය අතරින් අනුත්තර කෙනෙක් උසස් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ලෝකයි මේ මාසිකාටි මාසිකා පාඨයේ සරලදා. අපි ඊට පස්සේ මේ ඒකේ පළවෙනි කොටසයි කියේ සාධ්‍යස්කම් යාඥා නිවේදිතබ්බාණීති ඒකෝපණේ සම්මුත්තං දින්දේසම් පරිච්ඡෝත්සං කියන එක. ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ මොකක්ද මානෙ කියලා. ඒකට සක්කායතන, සෝතාත්ම, ගහනායතන, දිවායතන, කායතන, මනායතන කියන හය. එතකොට මේ ආයතන භාවයට පරිවර්තනය වෙන්නේ ඉන්ද්‍රියම නෙවෙයි ඉන්ද්‍රියන්ට අරමුණු සමුවන්නට ඕනේ ඒ තුනේ සිටිවිලි සමුදායම් ගලන්නට ඕනේ එතකොටයි ඒක ආයතන භාවයට පරිවර්තනය වන්නේ කියන එක පළමුවෙන් පෙන්වන්න කලින් මේ ආයතනයේ වේතබ්බේ අපේ චක්කුන්දේ ප්‍රවේණි උද්දේශී රූප සංඥා ප්‍රවේණි ආදී බුදුවදන් වලින් මේ බව ඔප්පු කරා එතකොට මේ ඇහැ කෙසේනම් දතේසුති කියනකොට ඇහැ චක්කාසනේ දතේසු චක්කාසන සම්දේ දතේසු නිරෝධේ දතේසු නිරෝධ ගාමිනී පරිපදාව දතේසු. ඒ ආස්වාදය ආදී නිස්සාරදී දතේසු ඒ කරුණ ගැන මේකට කලින් අපි කියලා දීලා තියෙන නිසා පංචස්කන්ධය ගැන එහෙම කතා කරනකොට ওই කරුණු හත මතක තබා ගන්නට පහසුයි. ඊළඟට මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන් දතේතු ආකාරයේ මේවා හේතුඵල වශයෙන් දකින්න පුළුවන් ඒ වගේම මේවා දුක්ඛ සංකයක් සහ දුක්ඛ සමුදය සංකයක් වශයෙන් දකින්න පුළුවන්. මෙහෙම දැක්වාට පස්සේ මේවා පෙරේ කාලේ කියලා මේවා තේින් තියෙන බැඳීම අතහරින්න පුළුවන්. මේ ආයතන හය පිළිබඳව මේ ආකාරයෙන් හරි අවබෝධයක් ඇති කරගෙන හරි කල්පීමක් ඇති කරගෙන මේ සියල්ලම සිතින් අතහරින්නට පුළුවන් වුණාට පස්සේ මේ ආයතන හයේ ක්‍රියාදාමයේ හැර වෙන මොකක්ද මෙතන තියෙන්නේ කියලා හරියට ප්‍රඥාවෙන් සමාධියෙන් බැලුවොත් Tamanටම තේරෙන්නේ මෙතන මම කියලා මගේ කියලා ගන්නට ආත්මය කියලා ගන්නට කිසිවක් නැහැ නේද? මෙතන මුලාවක් නේද තිබුණේ මම මගේ කියලා ගත්තේ මේ දක්වා තියෙන කතාව ඒ ඇත්මියට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ මේ ආයතන 6 හය කියලා මේ හරියට තේරුම් අරගෙන මේ ආයතන 6 6 පැත්තකට අයින් කරන්න අයින් කළාට පස්සේ ශූන්‍ය භාවයේ සිටපත් වේ ශූන්‍ය භාවයේ ඉක්මවගොස් නිවනට සිටපත් ගන්නේ කෙලසින්ද කියන කාරණාව පිළිබඳව එක් කරුණක් පවණ ප්‍රකාශ කළා ශූන්‍යතාවයේ ඉක්මවා නිවන් යන ආකාර රාශියක් තියෙනවා එයින් ඔක්කොම කියවන්නේ. හොඳයි ඒ විදිහට කටයුතු කිරීම කියන්නේ මේකට මේ ධර්ම දේශනාව පිළිපැදීම තුළින් නිවනේ සම්සේමට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මෙම දේශනාව දැන් අප නිම කරන අප සියලු දෙනා දෙවියන් දෙවියන් සඳහා ආකාශකාර්යයන් පාඨය දැන් කියමු. ආකාශකාර්ය බුම්මත්තා දේවා නාගාමයි දිකා පුඤ්ඤං සම්මෝදිතා කියලා ගපද ශාසනන ආකාශකාර්ය බුම්මත්තා දේවා නාගාමයි දිකා පුඤ්ඤං සම්මෝදිතා කියලා ගපද දේශනන ආකාශකාර්ය බුම්මත්තා දේවා නාගාමයි දිකා පුඤ්ඤං සම්මෝදිතා කියලා ගප්පන් තුමන් ප්‍රාන්ති සම්පජ්ජති ප්‍රාර්ථනා කරණීයා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශෝක්ඛා වහන්නෝතු සබ්බ දුක්ඛා ප්‍රමිච්ඡතෝ මේ කළ සේලම් කුසල සත්‍යයෙන් නියගිනෝ යම්පද සේවා පරලෝ යම්පද සේවා නිවිසන සෙන්දන්නේ ක්‍රම හේතු පුනිස්සය වේවා අභිවාදන සේනස්ස නිච්ඡං උද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා මද්දන්තේ ආයුවන් සුඛං බලං ආදාරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පති නියත යතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතේ සුභ දේවා නිවසල දේවා